ධම්මච්චය සම්බුද්ධංගය පිළිබඳ අප පසුගිය දිනෙහි ටිකක් කතා කළා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්‍යධික්කවේ කුසල කුසල ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා හීන කනීතා ධම්මා සම්හසුක්ඛ සප්පටිභාගා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ධම්මවිචේ සම්බුද්ධංගස්ස උපාදාය uppannasava ධම්මවිචේ සම්බුද්ධංගස්ස භීයෝ භාවාය නැත්නම් භාවනාය පාරිපූර්ණ. මේ විදිහට උන්වහන්සේ වදාරා තිබෙනවා. මහණෙනි කුසල කුසල ධර්ම අත කුසල කුසල ධර්ම කුසල්ය අකුසල්යයි කියන කුසල ධර්මයෝය අකුසල ධර්ම. මේවා ඇත්තා කියලා. සාවජ්ජාන වජ්ජා ධම්මා වැරදි සහිත වූ හා වැරදි රහිත වූ ධර්ම. සාවද්‍ය අනවද්‍ය නැත්නම් නිර්වද්‍ය ධර්ම ඇත්ත. හීන පනීතා ධම්මා හීන ධර්ම හා ප්‍රනීත ධර්ම ඇත්තා. කන්න සුත්ත සප්පටි භාගා ධම්මා කියන්නේ කළු සුදු බඳු. කියන්නේ කළු වලට සමාන සුදු වලට සමාන ධර්මයෝ ඇත. සංහ ධර්ම, සුඛ ධර්ම කියලා කියනවා. සංනා ධම්මා, සුඛා ධම්මා කියලා අපි අභිධර්මයේදීත් ඉගෙන ගන්නවා. සංහ ධර්මයෝය කියලා කියන්නේ අකුසල ධර්ම. සුඛ ධම්මය කියන්නේ සෝබන සුදු ධර්මෝ. ඒක කුසල ධර්ම. ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ වදාරන එහෙම ඒ කුසල කුසල ධර්ම, සාවජ්‍ය අනවජ්‍ය ධර්ම, සීන ප්‍රනීත ධර්ම, කළු සුදු බඳු වූ ධර්ම කියන මේවා ඇත මහණෙනි ඒවාෙහි ඒවා පිළිබඳව යෝනිසෝ මනසිකාර බහුමීකාර යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම ඒ බහුල වශයෙන් යෝනිසෝ මනසිකාරයේ ඒවාෙහි පැවැත්වීම අනු අයමාහාරෝ එයයි හේතුව අනුපන්නස්සව ධම්මවිචේ සම්බොධ්‍යංගස උපාදාය නූපන්නා වූ ධර්ම විචේ සම්බෝධියන්ගේ වැඩිවීමට උපන්නස්සවා ධම්ම විචේ සම්බෝධියන්ගත් භාවනාය පාරිපූර්ණ උපන්නා වූ ධර්ම විචේ සම්බෝධියන්ගේ භාවනාය කියන වැඩි දියුණු වීමට පාරිපූර්ණ සම්පූර්ණ වීමට මෙයයි කාරණේ එයයි හේතුව කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතන කුසල කුසල ධර්ම කීවේ අපට කාටත් උපදනා ධර්ම කොටස් දෙකක්. කුසල ධර්ම අකුසල ධර්ම. කුසල ධර්මයේ කියන විට ධර්මයේ එන පරිදි උදුරා දැක්විය යුතු සිත් තිබෙනවා 21ක්. කුසල් සිත් 21ක්. ඒ සමග යෙදෙන චෛතසික තිබෙනවා 37ක්. කුසල ධර්මා කියන විට ලැබෙන්නේ ඒ ධර්මයි. කුසල් සිත් 21යි ඒ සමග යෙදෙන චෛතසික 37ක්. කුසල අකුසල ධම්මා කියන එක අකුසල් සිත් 12ක් ඒ සමග යෙදෙන চৈতසික 27ක් අකුසල එතකොට යම අකුසල්ද ඒවාම තමයි සාවද්දී සාවද්දී ඒ අකුසල් නොවන අන්‍ය ධර්මයෝ නිර්වග්ය ධර්මයි හීන ධර්ම ප්‍රනීත ධර්ම Tamange සිත් සතන් කිලුටු කරන ධර්මියෝ තමයි හීන ධර්ම. ප්‍රණීත ධර්මයේ කියන්නේ එහෙම නැතුව ඒ චිත්ත සංතානයේ දිනවන හොඳ ධර්මවලට ප්‍රණීත ධර්ම. ඒ කඩු සුදු බඳු ධර්මියෝ කියන්නේ අකුසල් කුසල් කියන මේවට. ඉතින් ඒවා උපදනා උපදනා අවස්ථාවන් කිදී ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරය පැවැත්වීම. දැන් ඒක සතිපට්ඨාන සූත්‍රයේ එන පරිදි අපට දැනගන්න ගැනීම දේ සතිපට්ඨාන සූත්‍රයේදී අප ඉගෙන ගන්නවා සිත් පිළිබඳව චිත්තාපස්සනාවේදී ඒ ඒ සිත් ඇති වෙන විට ඒ ඒ සිත් දැන ගැනීම ඒ පිළිබඳ යෝනිසෝ මනසිකාරය පැවැත්වීම කරනවා ඒ සිත් වල <clears throat> හිතෙන්නේ මොනවද නැත්නම් ඒ සිත් මේ මේ කියන ලද ධර්මාසුරෙන් මොනවද දෙතෙන්නේ? සරාගාවා සරාගං වාචිත්තං සරාගං චිත්තං පිපජානාති කියන තැනදී අකුසලාභං. සාවජ්‍ය ධර්ම. තීන ධර්ම. ඊළඟට එනවානේ විතරාගං වාචි විතරාග කියන්නේ රාගයෙන් තොර ඒ කුසල්සිත විපාක පිසුත් ගන්න ගත හැකි ඒත් අපේ අවිත වැඩි වශයෙන් උපදනා සිත් කොටස ඇතියට ගත යුතු පිළිෙන්නේ කුසල් අනේ විදිහට බලන විට චිත්තානුපස්සනාවේදී මේ දීන ප්‍රණීත ධර්ම නැත්නම් සාවද්‍ය අනවද්‍ය ධර්ම කුසලාකුසල ධර්ම කියලයි ඊළඟට ධම්මානුපස්සනාවෙහි එන නීවරණ පබ්බෙහිදී නීවරණ පබ්බෙහිදී අප ඉගෙන ගන්නවා කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්‍ය, උද්ධච්ච කුච්චේ විචිකිච්ඡා. ඒවා කාමච්ඡන්ද නීවරණ. සම්තං වා අධ්‍යත්තං කාමච්ඡන්ද නීවරණ. අත්ථිනේ අධ්‍යත්තං කාමච්ඡන්ද නීවරණං සදා. ඒ විදිහට එනවනේ තමන්ගේ సంతානෙහි කාමච්ඡන්දය ඇතිකල්හි කාමච්ඡන්දය ඇති බව දැනගන්න. නැතිකල්හි ඒ නැති බව දැනගන්න. එතකොට යෝනිසෝ මනසිකාරය ඒවා ඊට පැවතිය යුතුයි. ඉවියෙන් යුතුව මේ ධර්මයන් බැලීම කළ යුතුයි. එතකොට මොකද වන්නේ? ඒ ඒ සාවද්‍ය ධර්ම, කාමච්ඡන්ද ආදී වශයෙන් පවත්න ඒ සාවද්‍ය ධර්ම දුරු වී යනවා. ඒ වෙනුවට නිර්වද්‍ය ධර්ම, කුසල ධර්ම සංකාමෙහි ඇති වෙනවා. සිත් ඇති වෙනවා. අනේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මෙතන වදාරන්නේ ඒ ඒ වාගේ යෝනිසෝ මනසිකාරයේ බහුල වශයෙන් පැවැත්වීම පැවැත්වීම බහුල වශයෙන් පැවැත්වීම නූපන් ධම්ම විචේ ඉපදීමට ඒ නූපන් ධම්ම විචේ සම්බෝධ්‍යංගේ ඉපදීමට ධම්ම විචේ සම්බෝධ්‍යංගේ කියන එකෙන් අප කියන්නේ කොමක් කියලාද එය ප්‍රඥාව කියන නුවණ ප්‍රඥාව ඇති සැටියේ දැනගන්නා නුවණ ඒ ධර්මයන් පිළිබඳව අප තුව සෙවීම කියන්නේ ධම්ම විතේ කියන වචනයෙන් විතේ කියන වචنين දැක්වෙන්නේ සෙවීම. ඒ ධර්මයන්ගේ මොනවද ප්‍රයන්නට කියන්නේ? ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය ඇති පැතිය. ඒ ඇති පැතිය ඒ ධර්ම පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්ම පිළිබඳව ඇති පැතිය නම් ඒ එකිනෙක ධර්මයක් පිළිබඳව පවත්නා වූ ඔවුනොවුනගේ ස්වභාව ලක්ෂණ. ඒ ඒ ධර්ම අන්‍ය ධර්මයන්ට මාරු නොවන්නේ. ඒ ධර්මයක් එක ධර්මයක් අනිත් ධර්මයන්ගෙන් වෙනවන්නේ. ඒ ධර්මයට ආවේනික ඒ ධර්මෙහි ඉන්න පිළිදෙන ස්වභාවයක්. දැන් ඒ නිසානේ පඨවි ධාතු කියන එක ආපෝ ධාතුව නොවන්නේ. පඨවි ධාතුවට අයත් විශේෂ ලක්ෂණයක් තිබෙනවා. විශේෂ ස්වභාවයක් තිබෙනවා. ඒ ස්වභාවය යෝනිසෝ මනසිකාරයේ දත යුතුය. යෝනිසෝ මනසිකාරය උපදවාගෙන බැලිය යුතුය. යෝනිසෝ මනසිකාරය පඨවි ධාතුව පිළිබඳව පැවැත්වීම නිසා කෙනෙකුගේ සිතෙහි එතෙක් නූතන මේ ධම්ම විචේ කියන ධර්මයේ ඉදදී ඒ පඨවි ධාතු ස්වභාවය දැනගන්න. ඒ සයා දැන ගැනීමක්. එතකොට සොයන්නට තිබෙන්නේ කොයිද මේවා? අපේ මේ ස්කන්ධ පංචකයෙන් පිටතනම් නෙවෙයි. මේ ස්කන්ධ පංචකය. අවකලම කොටේ ඒවා සොයාගත යුතු පිළිම මේ ස්කන්ධ පංචකය. බොද රූප ආදී ස්කන්ධයන් මේ පතවි ආදී ධාතු රූප ධාතු ඒ වගේම හස්ස ආදී නාම ධාතු කියන මේ දෙවර්ගයෙන් යුක්තයි වෙන කිසිවක් නැහැ මේ මම කියා ගනු ලබන පංචස්කන්ධය. පතරිය ආදී වශයෙන් පවත්නා වූ රූප ධාතු සමූහයක්. හිත ප්‍රධාන කොට ඇති නාම ධාතු සමූහයක් පිළිගනි. ඒවා පිටකක් සොයා ගන්නා තුරු තමන්ට ඒවා පිළිබඳව දැනගන්නට ලැබෙන්නේ. ඒ නිසා හොයන්නට ගම. දෙවීම කළ යුතු පිළිෙන්නේ ඒ නිසා. ඒ හොයා ගැනීම සඳහා පාවිච්චි කළ යුතු පිළිෙන්නේ කුමක්ද? සිහි නුවණ කියන මේ දෙක ප්‍රධාන ඒ සිහි නුවණ දෙක යොදාගෙන ඒ දෙවීම කෙනෙකුට කරන්නට බෑ. නොනවත්වාම ඒ දෙවීම කරගෙන යාමට උදව් දෙන රුකුල් දෙන වීර්යය නැත්නම්. වීර්යය නැත්නම් ඒක කරන්නේ. ඒ නිසා වීර්යය. ඒක සිහිය ඕන. නුවණ ඕන. ඒ ඒ නුවණ පහලවන්නට නම් සිතෙන් පවතින්නට ඕන ඒ අරමුණට මනාකොට පිහිටන ස්වභාවය වශයෙන් දැක්කෙන සමාධිය. ඒ සමාධිය සමාධියෙන් කරන්නේ ඒ අරමුණෙහි ප්‍රතිපිට හැකි එක විදිහකින් නැවැත්ම. ඒ අරමුණෙහි නවතින බව. පිහිටන බව කියේ මා එදා කියන්නේ වේගයෙන් අප දුවගෙන යනවා නම් එහෙම නැත්නම් වේගයෙන් දුවන රථයක අප නැග සිටිනවා නම් පාර දෙපැත්තේ තිබෙන දේවල් අපට පෙනුණා. ඒවා හරි හැටියට තේමෙන්නේ නැහැ. වෙන් කරලා දැනගන්නට පුළුවන් පමණට ඉවත් වෙන්නේ නැහැ. මොකද මේ වේගවත් ගමනක්. ඒ වගේ සිත ඒ ඒ අරමුණක පිහිටීමක් නොවේන. ඒ අරමුණ පිළිබඳව ඇති සැටිය දැන ගැනීම කළ හැකි වන්නේ නැහැ. ඒ නිසායි කුසල සිතෙහි යෙදෙන ඒකාග්‍රතාව සමාධිය කියන නාමයෙන් දක්වන බව විසුද්ධි මාර්ගයේ සඳහන්. කුසල සිතේ ඒකාග්‍රතාව සමාධිය. කුසල සිතෙහි යෙදෙන ඒකාග්‍රතාව සමාධිය. එම නැත්නම් මේ අප සේන මේ ධර්මයන් පිළිබඳවම අපේ ඒ සිත පවතින්නේ නැත්නම් සමාධි වශයෙන් පැවැත්මක් නොවේ නම් ඒ ධර්ම පිළිබඳව ඇතිසතිය දැනගන්නා නුවණ උපදින්නට බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සමාහිතේ අත්ආභූත පජානාති පස්සති. දැන් මෙන් දක්වා පිළිදෙන්නේ ඒ සමාහිත වූ උකඳ වූ සිත් ඇති කෙනෙක්ගේ ධර්මයන්ගේ යථාභූතයේ සිට ඇතිසතිය පස්සති දකි. පජානාති කියන්නේ නුවණින් දැනගන්න. උදේ දැකීම කරන්නට නුවණ පිළිෙන්නට ඕන නුවණ ඇතිවන්නට නම් සමාධිමත් හිතක් ගන්නට ඕනේ. ඒ නිසා ඒ සමාධිය ගැන මේ සමාධි ප්‍රඥා කියන මේ ධර්ම දෙක දක්වා තිබෙන නිගමද්ද කියලා. නිගමද්ද කියන්නේ جوړුවක්. එකට යන ධර්ම දෙක. නිගමද්ද. සමාධිය නැතුව ප්‍රඥාවක් උපදින්නේම නැහැ. උපදින්නේම නැහැ. ඒ සමාධිය ඕනේ. ඒ භාවනා කරන තුන්තුනට. ඒ භාවනාව සමත භාවනාව වේවා. එහෙම නැත්නම් විදර්ශනා භාවනාව. අමාරුම කාරණේ තමයි සමාධිය ඇති වෙන තුරු භාවනාව පවත්වාගෙන යාම. සමාධිය ඒ අවශ්‍ය වෙන සමාධිය. එහෙම සමාධියක් ඇති කරගත්තම කලින් තමන්ට පීඩා කරන තමන්ගේ සිතට වරින් වර ඇතිවිය පීඩා කළ ඒ නීවරණ ධර්ම ඇතිවීම බොහෝ දුරට අඩු වියන. අඩු වියන. එතකොට තමයි භාවනා කර්මය මනාපයේ කරගෙන යාමට හැකි වෙන්නේ. ඒ தත්ත්වයේ දක්වා යාම ටික තමයි කල් ගත වෙන වැඩක්. ඒ කොහොමද සමාධිය නැතුව නිවනක් උපදින්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ මෙහි උගන්වනවා ඒ සමා මේ ධම්ම විචේ කියන මේ ඒ ධර්මයන්ගේ ඇති ඇති සැකිය ස්වභාවය දැනගැනීම. ඒ මානසිකාරය පැවැත්මි ධම්මවිචේ සම්බෝධ්‍යංගයේ කියන මේ ධර්මයන්ගේ ඇතිසැතිය දැනගන්නා නුවණ පහළ. ඒ ඇතිසැතිය අපට දැසී තිබෙන්නේ යමකින්නම් ඒ ඒ දැස්ම ඉවත් කර අපට මේ ධර්මයන්ගේ ඇතිසැතිය දැසී තිබෙන්නේ ධනෙන් ධන කියන්නේ සමූහය රාශිය වෙනගෙනත් ක්‍රියාවෝ එකක් ක්‍රියා ගන්නා බව එකයි කියලා ගන්න. දැන් අප <clears throat> මම කියන්නේ එක පෙතවි. එකක් හැටියට ගනු ලබන දේතු මම කියන්නේ. ඒ මම කියන එක්කෙනා එකක්ම නම් නෙවේ කියන එක මේ ධනය දිලන දිල බලන කෙනෙකුටයි කියන්නේ. එනිසායි ධනයෙන් වැටී සිදෙන එක. මේක කලින් දවසක වෙනස් පාඩමකදී මම හිතන්නේ අප කීවා සංකති ධන, සමෝහ ධන, කෘත්‍ය ධන, ආරම්මන ධන කියලා ධන හතරක්. සංකති ධනය කියන්නේ එතකොට අමතර එකක් වශයෙන් වේදෙන් ඇතිවෙවි යන ඇතිවෙවි නැතිවෙවි යන ඒ ධර්ම සමුදාය එකක් කොට ගැනීම තමයි සංකති ධනයෙන් දැක්කේ. ඒක අපපිළිබඳව ඒ සංකති ධනයක් පිළිගන්න. ඒ සංකති ධනය විඳ ගන්නා පුරුදු මේ ස්කන්ධයන් පිළිබඳව ඇතිසතිය කෙනෙක් දැනගන්නේ නැහැ. එනිසා සම්පතියද බිඳ බලන්නට. ඒ සම්පතිය බිඳ ගැනීමට තිබෙන ධර්මයක් නුවණ. ඒ නුවණ උපදවා ගැනීමට අන්‍ය ධර්මයන්ගේද උපකාර වෙන. ඒක නිසිහිය ගැනීම කියන්නේ ඒ ධර්මයන්ගේ උපකාරය නැතිව නුවණ උපදින්නේ නැහැ. ඒක සම්පතිය බිඳ බලන්න. ළඟට සමූහය සමූහය එකක් කියලා ගන්න. ඒකටයි සමූහ ධර්මය කියන්නේ. කෘත්‍ය ධර්මයේ කියන්නේ ක්‍රියා රාශියක් වෙන වෙනම සිදුවන ක්‍රියා සමූහයක් එක ක්‍රියාවක් ගැනීම. ඒක කෘත්‍ය ධර්මය. ආරම්මන ධර්මය කියන්නේ ඒ අරමුණේ තිබෙන වෙන වෙන බව කලකාගත මෙහෙම ඒද එකක් ඇතියට ගනු ලබන බව ආරම්මන ධර්මය. අපි මේ එකක් දෙකක් ගැන හරි කතා කරනවා හොඳයි කියලා මට හිතෙනවා. හරි ගන්න සම්පති ඝන කියන්නේ සම්පතියේ ඝන. පරම්පරාව කියන එකයි සාමාන්‍ය තේරුම. එක එකට අනතුරු එකක් වශයෙන් පදන බව. ඒ තමයි සම්පති. දැන් <clears throat> අපේ චිත්ත පිළිබඳව කතා කරන විදිහ කියන්නේ චිත්ත සම්පතිය. චිත්ත සම්පතිය. ඒ වගේම මේ අප පිළිබඳව පිළිදෙන ධර්ම තමයි රූප සම්පතියට පිළිදෙන නාම සම්පතිය රූප සම්පතිය කියන්නේ රූප પરම්පරාව නාම සම්පතිය කියන්නේ චිත්ත චෛතසික ධර්ම પરම්පරාව ඒ නාම රූප කියන මේ પરම්පරාවන් හැර ඒ සම්පතියන් හැර මෙහි ඇති තවත් කිසිවක් නැහැ ඒ දෙක පමණයි පිළිදෙන්නේ නැත්නම් ඒ සම්පතිය පමණයි පිළිදෙන්නේ ඒ සම්පතීන් සම්පතීන් වශයෙන්වත් කෙනෙන්නේ නැහැ සාමාන්‍ය ලෝකයාට. ඒ අය මේ කොහොම එකක් ඇටියටයි ගන්න. අනේ නිසා ඒ සම්පතිය විඳින්නට ඒ සම්පතිය විඳින්නට නම් ඒ සම්පති ධනය විඳින්නට නම් මේ ඒ ධනය වශයෙන් ධනයෙන් දැකී තිබෙන මේ ස්කන්ධ පංචකය දෙකමයි අපගේ සිහි නුවණ යොමු කරන්නේ. ඒ සිහි නුවණ දෙකම යොමු කළ යුතු තිබෙන්නේ මේ ස්කන්ධ පංචකය වෙත තමයි. ඒ දෙක තමයි. වෙන කොටාවටවත් නෙවෙයි. එනකොට සංතතිය කියන්නේ මෙහි. ඒ ඒ සංතති ධනය මෙහි පවත්. මෙයයි මේ ධනය. ඒ නිසා ඒ ධනය දිනින්නට ඒ තමයි සිත යොමු කරන්නට ඕනේ. ඒක කලින් Taman එකක් කියලා ගම් ලැබූ ඒ දේ පිළිබඳ ඇත්ත තේන්නට පටන් ගන්නවා අන්න එහෙම නීත යොමු කරගත් සිහි නුවණ ඇතිව මේ භාවනාවදී යෙදී සිටිනා අත්. සම්පතිය කියන එක තේරුම් ගන්නට අමාරු නෑ. අප දන්නවා මම ඊට කලින් මම හිතන්නේ කියලා ඇති පහන පිළිබඳ කතාව. පහනක් දැල්වීම කලින් ඒ දල් වෙන අවස්ථාවේදී අඟලකට අඟල් භාගයකට තම ප්‍රමාණ ඇති පහන් සිලුවක් ගිනි දල්ලක් ඇවිලෙන බව අප දන්නවා. අපි යම් කිසි වේලාවක ඒ ගිනි දල්වලා පහනේ මිනිත්තු ගණනක් සමහර විටක පැය ගණනක් ගත වී වද ඒ පහන දෙක බලන විට අපට හැඟෙන්නේ අර වේලාවේදී අතුවල් වේලාවේදී පත්ති කරන ලද පහන තවම පත් වෙනවා ඇදිලෙනවා කියලා අප හිතයි. ඒකට වේලාව වශයෙන් අතිවල් වේලාවේදී අපි කියමු 6ට කියලා. 6ට පත්තු කළ පහම මේ අතවන තුරුත් ඇදිලෙමින් පවතිනවායි කියලා අප හිතා ගන්නවා. අප එහෙමයි දන්නේ. ඒකට මේ පහමයි මේ පත් වෙන්නේ. දැන් එතන අපිට තිබුණේ කුමක්ද? සංකති ඝනයක්. සම්පති ධන. ඒ පහන යම් වේලාවක ඇවිල්ලේ නම් ඒ ලේම ඒ පහන් සිලුව නැතුව යනවා. ඒ වෙනුවට තවත් පහන් සිලුවක් ඇති වෙනවා. ඒ දැන ගනිමි. ඒ විදිහට දිගටම අර නූල් දිගේ ඇදි ඇදි එන්නා වූ තෙල් බිඳු ගින්නට අපේ දැඩි දැඩි යනවා. ඒ නිසා තමයි පහන දුක බැලුවොත් පහනේ තෙල් දුක බැලුවොත් අපට තේරෙන්නේ කලින් යෙදූ තෙල් වලින් යම් කිසි කොටසක් අදියලයි. මොකද ඇවිලි ඇවිලි යනවා. ඒ ඇවිලි ඇවිලි යන එක නොකලකා අප සලකන්නේ ඒ පහනමයි දැක්කේ. ඒ පහන නම් ඊට මොහොතකට පස්සෙත් නැහැ. ඒ පහනේ කියන්නේ ඒ පහන් සිලුව, ඒ ගිනි දැල්ල. ඊට පසු මොහොතේ නෑ. ඒකේ ගිනි දැල්ල ඇදිලා තුනහත් එක්කම ඉවර වෙනවා. නම් තව තවත් ඒවා හතකට. අන්න එහෙම සිද්ධියක් නේ අප පිළිබඳවත් තිබෙන්නේ. අප පිළිබඳවත් තිබෙන්නේ අපගේ නාම ධර්ම પરම්පරාව පිළිබඳවත් රූප ධර්ම પરම්පරාව පිළිබඳවත් තිබෙන්නේ ඒ බඳු තත්ත්වයක්. ඇති වෙන ඇති වෙන එක නැති වෙවි යනවා. නමුත් අතරක් නොතැනෙන තව තවත් තව තවත් ඇති අන්න ඒ තමයි සංකතිය. එයින් බැහැලා ඒකයි සංකති ධනය. සංකති ධනය. මෙතන මේ සංකති ධනය බිඳෙනවා සිහිනුවන යොමු කරගෙන භාවනා කරන කෙනෙකුට මේ ස්කන්ධ සංකතයට සිහිනුවන යොමු කොට භාවනා කරන්නාට ඒ සංකති ධනය බිඳියක් නිකම්පතියෙන් පිළිවි තිබෙන ධනය බිඳෙන. එතකොට එයා අත්‍යනෙනවා මේ ඒ ඒ ධර්ම යම් නිසා ඇතිව තිබෙන සත්‍යයක් විසක ඒ ඒ ධර්මයන් නිසා ඇතිව තිබෙන හැඟීමක් විසක પરම්පරාගත වෙන පැවතගෙන යන ධර්ම සමුදායක් මේ අපි එකක් කොට ලෝකයා එකක් කොට ගන්නයි කියන එක Taman hari ඇත්ත දැක්කාට පස්සේ ඒක නැත්නම් වැටෙනවා. අනිකයි සංකතිය දැන් අපට රූප ගැන කතා කරනවා නම් ශරීරෙදි තිබෙන රූප. එයා පතරියා ධාතු වශයෙන්. ධාතු හතර ඒ ධාතු නිසා හටගන්නා චතුරාදී ඒ ප්‍රසාද රූප ආදි වශයෙන් තිබෙන රූප වශයෙන් 28ක් වෙනවා. ඒ රූපය නිතර ඇති වෙන නැති වෙන ධාතු. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති ඊට අය ආයු කාලයේ පැවත. ඒ වගේමයි සිත් කියනවා. සිත් දෙකදිනවා නැති වෙනවා, උපදිනවා නැති වෙනවා, උපදිනවා නැති වෙනවා. දැන් ඉරකට කලින් තිබුණු සිත නෙවෙයි මේ දැන් තිබෙන්නේ. මේ දැන් තිබෙන සිත නෙවෙයි මේ ළඟට තිබෙන්නේ. ඒ විදිහේ අලුත් අලුත් අරමුණුගෙන අලුත් අලුත් සිත් පහළ වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. අන්න ඒකයි සංතති ධර්මයෙන් කියන්නේ. ඒකට වෙන වෙනම પરම්පරා වශයෙන් දෙකක් වූ ඒ නාම රූප પરම්පරාවන්හි එකක් කොට ගන්නා ඒ ධනයෙන් ගැටීම නිසා එකක් කොට ගන්නා බව තමයි සම්පති ධන. සමූහ ධනයෙන් කියන්නේ රාශියක් එකක් කොට ගැනීම. මේ එකකට අනුකූලව එකක් වශයෙන් උපදගෙන යන પરම්පරාව එකක් කොට ගැනීම සම්පති ධනයෙන් කියන්නේ ඒ අවස්ථාවේදී පවත්නා සමූහයක් රාශියක් එකක් කොට ගැනීම තමයි සමූහ ධර්ම කියලා. දැනෙක අපිට කියත හැකි වැලි ගොඩක් වැලි කන්දක් පිළිම තැන අපි ගන්න කන්දක් කියන්නේ කන්දක් ඒ ඒ කන්ද දෙක බලා අපි කලකා ගන්න මේක විශාල කන්දක් ඉතින් සමහර විටක අපි මේ ඡන්ද නදින්නටත් පුළුවන්. අපි ඡන්ද නදිනවා. ඒ විදිහට ඡන්දක් පිළිබඳ පිළිගැනීමක්, සැලකීමක් අපේ සිට. ඒ ඡන්දය කියන එක මොන මොන ධර්මයන්ගෙන් යුක්ත එකක්ද කියලා බැලුවොත් අපිට තේනවා ඒ ඡන්ද සමහර විට පස් වලින්ම පස් ඡන්දක්. පස් වලින්ම සමන්විත වූ එකක්. පහයි. ඉතින් එක එක පහ කැටය අපට වෙන් කරන්නට පුළුවන් නම් එහෙම වෙන් කරලා පැත්තකට ගත්තොත් කලින් හිතාගෙන තිබුණු කලින් අපට තේරුණු ඒ ඡන්ද ලැබෙන්නේ නැහැ. ඒ ඡන්ද ඉස්තිවීම මේ සමූහය පහ සමූහය ඊදා සිටින ආකාරයේ පළකාගෙන එයින් දෙනෙන දෙන්නම යම්කිසි සතහනක් අනුව අප ඒකට ඡන්දක් කියලා. ඒ ඡන්දය කියන එක සමූහය එකක් කොටගෙන ගන්නා වූ සමූහ ධනය නිසා ඇතිවන ව්‍යවහාරය. ඒක සමූහය. ඒ වගේ සමූහයක් මේ අපේ ශරීරය නැත්නම් අපේ පංචස්කන්ධය පිළිබඳව තිබෙනවා. රූප, දේව ස්කන්ධ වශයෙන් දක්වනවා නම් රූප රාශිය, වේදනා රාශිය, සංඥා රාශිය සංස්කාර රාශිය, විඥාන රාශිය කියලා. රාසත්තේන සම්භේ කියලා දැක්කන්නේ රාශ්‍යර්ථයෙන් සම්භේ කියලා. යම් කීති රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා පුතුමං වා හීනං වා පන්විතං වා යම් දීරේ සම්පිතේවා සබ්බං රූපං රූපස්කන්ධෝ කියලා එන්නේ ඒ රූපස්කන්ධය. ඒ අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම නීනක් ප්‍රණීත දුර සංසිත කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් බෙදා දක්වන ඒ රූප සමූහය තමයි රූපස්කන්ධය. ඒ ඊළඟට වේදනා සුඛ දුක්ඛ උපේක්ඛා එහෙම නැත්නම් සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියන මේ වේදනා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන පරිදි සුඛ සෝමනස්ස සුඛ දුක්ඛ උපේක්ඛා සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඒ උපේක්ඛාව ඒ කාන්ත සුඛ කාන්ත කාන්ත දුක්ඛ කාන්ත අදුක්ඛම සුඛ නිරාමස සුඛ නිරාමස දුක්ඛ නිරාමස අදුක්ඛම සුඛ ඒ විදිහට කාන්ත නිරාමස වශයෙන් බෙදා දක්වන කොයි විදිහෙන් දක්වන එකම වේදනාව මේ ආකාරයෙන් දක්වනවා ඒ වේදනා සමූහය සිත් යම් තාක් ඇති වෙනා මේ හැම සිත් වලම වේදනා කියන විනීනි සමූහයක් ලැබෙන. ඒ වේදනා රාශිය ළඟට සංඥා හැඳිනීම් රාශිය සංස්කාර චේතනාව ප්‍රධාන කොට ඇති කයිසිකයන් නිසා සිදුවන ක්‍රියා ක්‍රියා සිදුවීමේ ප්‍රධානත්වය කරන ධර්මය තමයි චේතනාව. ඒ චේතනාව සහිත සියලුම අනිත් කයිසිකයන් වේදනා සංඥා දෙක හැර ඉතිරි চৈতසික සංස්කාර ස්කන්ධ වශයෙන් දක්වා තියෙන මේ සංස්කාරය සිත් විඥාන ස්කන්ධ මෙන්න මෙහෙම ස්කන්ධ වශයෙන් ස්කන්ධ වශයෙන් දසක් වෙනවා සමූහයක් එකක් පැතියට ගන්නවා මමයි කියලා මමයි කියලා ඔබයි කියලා ඉතින් එකක් හැටියට අන්න ඒක සමූහ ධනයක් ඒ තමයි සමූහය ධර්ම. සමූහය එකක් කොට දැකීම. වෙන්වෙන් කොට නොදැක, වෙන්වෙන් කොට නොගෙන එකක් හැටියට ගැනීම. සම්මුති වශයෙන් ගැනීම පමණක් නෙවෙයි. Taman එහෙමමයි හිතාගෙන. ඒකද බිඳ බලන්න ඕන. ඒක බිඳින්නට. ඒ බිඳිය හැකි නියම උපදවා ගැනීම තමයි මේ ධම්ම විචේ සම්බෝධියන් දෙන අදහස. සම්මුතිය ඊළඟට කෘත්‍ය ධර්මය. කෘත්‍ය කියන්නේ ක්‍රියා. ඒ ක්‍රියාවන් එකිනෙකට එකිනෙක එකට අනුකූලව එකක් වශයෙන් පිළිවෙගෙන යන ක්‍රියා. එකම ක්‍රියාවක් කියලා. එකම ක්‍රියාවක් කියලා ගැනීම තමයි කෘත්‍ය ධර්මය. අපි දැන් ඔසවනවයි කියන්නේ අප ඔසවනවයි කියන්නේ අප සැලකන්නේ එකම එසවීමක් වේ කියලා. එකම ක්‍රියාවක් එක එසවීමක් වේ කියලා. ඒ එතන තිබෙන එසවීම රාශිය පිළිබඳ අපේක්ෂාවක් නැතුව හරි අපි එකක් හැටියට ගන්න. කෙනෙක් අතක් ඔසවන විට ඒ අතේ කියාගත් ඒ රූප සමූහය කිසිදු තැනක නොනවතින්නේ නියම තැනට යන්නේ නැහැ. හැම තැනම නැවති නැවති රැඳි රැඳි යන්නේ. හරියට අපි යනවයි කියන එක, ගමන් කරනවයි කියන එක වගේ. අපි කියනවා අපි යනවා ගමන් කරනවායි. ඒ යන තැනස්සා යාමයි සිටීමයි යාමයි සිටීමයි කියන මේ ක්‍රියා දෙකක් කරනවා. නමුත් මේ වේගයෙන් ඉක්මනින් සිදුවන ඒ සිද්ධිය නිසා ඔහු සිටීමේ කියන එක වැඩි කාලයක් ගතකොට එක තැනක රැඳී නොසිටින නිසා යන එක දැනම පමණයි අපේක්ෂාව තිබෙන්නේ ඒ නිසා යනවයි කියලා මම කියන්නේ. කයක් ඔසවලා ඉදිරියට ගෙන යාම තමයි යාම. ඊළඟට ඒ කය බිම තබලා තද කරනවා ඊ අනිත් කය ඔසවන්නට කලින්. ඒ එතන නැවතීමක් කියන්නේ. ඒ වෙලාව යනවා නෙවෙයි. ඒ වෙලේ නැවතීමක් සිදු. ඒ නැවතීම පිළිබඳ අපේක්ෂාවක් නැතිවයි අපි හැම විටම ජනවන්නේ. අන්න ඒක ඒ ඒ ධනය දිල බලන් බැලීම. සිහිය ඇති කෙනෙකුට කළ හැකි දෙයක් ඒකයි ධම්මවිචේ සම්බෝධ්‍යංගය උපදවා ගන්නාට බලාපොරොත්තු වන තැනැත්තා විසින් කළ යුතු දෙයක්. සමාධිය ඡන්ද පංචකය ලෙස සිහි නුවණ යොමු කරගෙන බැදීම. එතකොට ඒ ගමයේ බිඳගත්කොත් ගමයේ බිඳ බැලීමේ නුවණ උපදවා ගත්තොත් ඒ තැනත්තාට ඊට පසුව කරන්නට තිබෙන්නේ කුමක්ද? ඒ ඝනයේ වශයෙන් තිබුණු ඒ ඒ ධර්මයන්ගේ වෙන්වෙන් වූ ලක්ෂණ ඒ ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම කියන මේවා ඒක මා මේ ධර්මයන්ගේ ඇතිවීම බැලිය යුතුයි මේ ධර්මයන්ගේ නැතිවීම බැලිය යුතුයි කියලා 아무තු අදිෂ්ඨානයක් කරගෙන ඒ ගැන ව්‍යාපෘත නුවක් Tamanගේ භාවනා කර්මය නිසා සිදුවන දෙයක්. ඒ භාවනාවේ යෙදී වාසය කරන තැනත්තා භාවනාව ඉදිරියට පවත්වාගෙන යාමේදී එතනත්තාට ඒ උගේ නුවණට ඒ සිහි නුවණ කියන මේ ධර්මයන්ට ප්‍රකට වී එන තත්වයක් තියෙනවා. ප්‍රකට වී එන තත්ත්වය. ඒ වායේ ඇතිවීම නැතිවීම. ඒ නිසා අප විදර්ශනාව ගැන කතා කරන විට විදර්ශනා ඥාන පිළිබඳව කියන විට එන්නේ පළමු කොට කළ යුතුව තිබෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීම කියන්නේ ඒ නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ මේ ඝණය විඳගෙන ඒ <clears throat> නාම රූප වශයෙන් ඒ ධර්මයන් වෙන් කර ගැනීම ඒකයි පිරිසිඳ ගැනීම කියන්නේ නාම රූප වශයෙන් මේ ධර්මයන් වෙන්කොට ගැනීම. ඒක Taman මේ <clears throat> නිකන් හිතලා කරගන්නා වෙන් කර ගැනීමක් නෙවෙයි. තමාගේ නුවණැසට පෙනෙන තැනීමක්. නුවණැසට එය නුවණැසින් එය දැකිය හැකි වෙන. ඒ තත්වයට නුවණ දිනු කල. එමණට හැමදෙනාටම ඕනෑ වේලාවක ඒ නාම රූපයන්ගේ තිබෙන ඒ ස්වභාවයේ වෙන් වී පෙනීම ඇති වෙනවයි කියලා කියන්නේ නැහැ. ඒ නුවණ උපදවා උපදින තුරු Tamanne භාවනා කරමින් යෙදුණොත් ඒ නුවණ උපදිනවා. එහෙම නැත්නම් ඒවා පිළිබඳව අපට පුළුවන්. දැන් අප කතා කරා ඒ නාම රූපයන් පිළිබඳ. ඒ නාම රූපයන් පිළිබඳව උගන්වා සිටින කරුණ දක්වා සිටින පොතපතේ එන පරිදි ඒවා පිළිබඳව අපට බොහෝ දුරට සලකා ගන්නට පුළුවන්. නමුත් ඒ සලකා ගැනීමම ඒ ධර්මයන් Taman නුවණින් දැකීමයි කියලා කියන්නට බෑ. නුවණින් දැකීම එකයි. ඒ ධර්මයන් පිළිබඳව ඉගෙන ගැනීම පොතපතේ අනුසාරයෙන් එහෙම නැත්නම් කතා අනුසාරයෙන් දැන ගැනීමේ කියන එක තව ඒ දෙක මාරු කරන්නට බෑ මේ වෙනුවට මේක ගත හැකියි. නුවණ භාවනාමය නුවණක් උපදවා ගැනීමෙන් ඇති කරගත යුතු නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගැනීම සඳහා පොතපත කියවා ඒ ගැන ටිකක් කදින් කල්පනා කළාම ප්‍රමාණවත් වෙයි කියලා සලකා ගත්තොත් ඒක වැරදි. එහෙම ඇති කරගන්නට පුළුවන් තත්වයක් නෙවෙයි. ඒ පොතපත කියවලා ඒ ගැන කල්පනා කරලා ඇති කරගන්නා නුවණ දක්වා සිටින්නේම සුතමය, චින්තාමය කියන මේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ කියන මේ දෙකට ඇතුළත්. සුතමේ ඥානෙ කියන්නේ ඇතිවීමෙන් උපදවා ගන්නා නුවණ. චින්තාමේ කියන්නේ සිතලා ඇති කර ගන්නා නුවණ. සමහර විටක සුතමේ ඥානයක් නැති වුණත් සිතලා ඇති කර ගන්නට පුළුවන් චින්තාමේ. නමුත් මේ දෙකම නෙවෙයි අපේක්ෂා කරන්නේ භාවනාමේ ඥානය. ඒ ඥානය ගැනයි මේ මෙතන දක්වන ධම්මවිචේ සම්බෝධිසංගය පිළිබඳව සලකා බලන්නට ඕනේ ඒ ඥානය නිසා. ඒ ඥානයේ ධර්මයන්ගේ යථාර්ථ භාවය දැනගන්නා. ඒ යථාර්ථ භාවය සෙවීම ධම්මවිචය. ඒ සොයා දැන ගැනීම තමයි ධම්මවිචේ සම්බෝධිසංගයෙන් අපේක්ෂා කරන්නේ. ඒක මොකක්ද මේ සොයා ගන්නට තිබෙන ඒ ධර්මයන්ගේ යථාර්ථ භාවය? කියන එක අසුවත් ඒ ඒ ධර්මයෝ එකම ධර්මයක් නොවේ. නානා ධර්ම, වෙන වෙන වූ ධර්ම. ඒ වෙන වෙන වූ ධර්ම වන්නේ ඒ වාසායත් වෙන වෙන වූ ස්වභාවයන් නිසා. ඒකම ස්වභාවයක් නම් ඒවායේ තිබෙන්නේ. ඒවා එකම ධර්මයක් යයි කියලා කියන්නට ඕනේ. නමුත් එකම නෙවේ. ඒ ධර්මය එක එකක් අනිත් ධර්මයෙන් එකිනෙකත් අනිත් ධර්මයන්ගෙන් වෙන්වන්නේ ඊට අයත් ස්වභාවයෙන් ඊට අයත් ස්වභාවය ඒ නිසායි පඨවි ධාතු ස්වභාවය ආපෝ ධාතු ස්වභාවය කියන මේ දෙක එකම ස්වභාව නෙවේ වෙන වෙනත් ස්වභාව ඒ වගේමයි තේජෝ ධාතු ස්වභාවය වායෝ ධාතු ස්වභාවය දැන් භාවනා කරන පින්වතුනි නිසා තමයි ඒ යමක් හැපෙන විට නැත්නම් තමාගේ ශරීරයම වුවත් යම් කිසි තැනක හැපී පැවතීමද මෙනෙහි කරනවා. සැපෙනවා සැපෙනවා කියලා. මොකද ඒ පඨවි ධාතු ස්වභාවය වෙන්කර දැකීමට ඒ භාවනාව නැත්නම් ඒ ලෙස සැලකීම නැත්නම් ඒ විදිහට බැලීම ඉවහල් කරනවා. ඉවහල් කරන නිසායි. අනේ මේ විදිහට ඒ එකිනෙක ධාතුවක් අන්‍ය ධාතුවෙන් වෙන්වන්න වෙන්වන්නේ ඊට අය ස්වභාවයක් ඒකටයි ලක්ෂණේ කියලා කියන්නේ. ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන කියන මේ කර්ම සතරක් දක්වා තිබෙනවා ඒ ධර්ම පිළිබඳව. ඒන ලක්ෂණය කියන්නේ ඊට අයත් ස්වභාවය. අනිත් ධර්මයෙන් එය වෙන්වන්නේ මෙන්න මේ ලක්ෂණය. මේ ලක්ෂණය තිබෙන්නේ මේකටයි අනිත් මේ ලක්ෂණය තිබෙන්නේ මේ ධර්මයටයි කියලා එහෙම ඒ ලක්ෂණයන්ගේ වශයෙන් දෙන්නේ. ඒ ලක්ෂණද තේරුම් ගැනීම පොතපතේ කියා තිබෙන කරුණු වලින් තේරුම් ගන්නවාට වඩා Taman ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගැනීමෙන් නුයි එහි යථා ස්වභාවය දැන ගැනීම වන්නේ. ඒක නුවණින්ද. අනේම ඒ ධර්මයන්ගේ වෙන්වෙන් වූ ලක්ෂණ දැන ගැනීම. අනික ඒ ධර්මයන්ට පොදු ලක්ෂණ තිබෙනවා. ඒ ධර්ම සියල්ලටම පොදු ලක්ෂණ තුනක්. ඒවාටයි කියන්නේ සාමාන්‍ය ලක්ෂණ කියලා. අනිත් ලක්ෂණ වලට කියන්නේ විශේෂ ලක්ෂණ. ඒ හැම ධර්මයකටම පොදු ලක්ෂණ තුනක් තිබෙනවා. ඒවයි අනිච්ඡං දුක්ඛං අනාත්තා කියන්නේ අන්න ඒ ලක්ෂණ තුන. දැකීම ඒ ධර්මයන්. කොහොමද ඒ දකින්නේ? ඒ උපදනා උපදනා හැම ධර්මයක්ම නැති වෙන බව දකින්න. එහෙම නැති වෙන බව දකින්න තැනස්ථාර්ථ. ඇති වෙන ධර්මයන්ගේ දිගටම පැවැත්මක් නැත්නම් එහි තිබෙන්නේ කුමක්ද? එහි තිබෙන්නේ නැත්නම් ලක්ෂණය මොකක්ද? අනිත්‍ය ලක්ෂණ. අනිත්‍ය නිට්ටය නොවන බව. අනිත්‍ය. එයිසයි පුත්වා අභාවත්තේන අනිච්චා කියන එක දක්වා තිබෙනවා. පුත්වා අභාවත්තේ ඇති වී නැති වෙන අර්ථයෙන් අනිච්ච. අභින්න සම්පටි පීලනත්තේන දුක්ඛා කියලා අභින්න සම්පති සීලනක් කියන කියන්නේ නිතර තෙලෙන තෙලෙනවාය කියන මේ අර්ථයෙන් දුක්ඛ දැන් අප යම් යම් දේවලින් එළීමද මේ සංස්කාරයන්ගේ සිදෙන අර අභින්න සම්පති සීලනයේ නිසා සිදුවන පිළීමක් දැන් කෙනෙකුට ආහාරයෙන් යැපෙන කෙනෙකුට වරක් ආහාර ගත්තොත් මුළු ජීවිත කාලයටම එය සෑහීනම් ආහාර පිළිබඳ දෙවීමේ කරදරයේ හිරිහැරය දුක කාකටවත් එන්නේ නැහැ. එකවරක් ආහාර ගත්තම එයින් උපදවන යම් ශක්තියක් වේ නම් එය හැමදාම පවතින එකක්. උනිනම් ආහාර ප්‍රවීණයේ කරදරේ කාහටවත් නැහැ. නමුත් ඒ ඒ හටගන්නා රූප එහෙම නිත්‍ය පැවැත්මක් ඇති ඒවා නෙවේ. ඒ හැම එකක් ඒවත් අනිත් රූප වගේම ක්ෂණ භංගුර ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ස්වභාව. ඒ නිසා වරින් වර ඒ ආහාර රූප උපදවා ගැනීම සඳහා ආහාර කටයුතු තිබෙනවා. ඉතින් ඒක මේ සත්වයන් පෙළෙන දෙයක් නෙවෙයිද? ආහාර සෙවීමේ දුකයි කියලා ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවානේ. දැන් මේ සංවේග වස්තු ගැන කියන තැන මේ නුවණ උපදවා ගැනීමට හේතු වෙන එක කරුණු වගයක් දක්වන තැනදී පෙන්නනවානේ අෂ්ට සංවේග වස්තු කියන්නේ. ඒ නුවණ ඇතිවීමට ඒ නුවණ උපදවා ගැනීමට කරුණු හැටියට දක්වනවා. මේවා ගැන සැලකීම. ජාති ජරා ව්‍යාධි චුති අපාය ආසීතප්පත්තක වච්ච දුක්ඛං ඉදානි ආහාර ගවිත්ති දුක්ඛං සංවේග වත්තුනි ඉමානි අත්ථ කියලා එන්නේ. ජාති කියන්නේ ඉපදීම. ජරා දිරීම. ව්‍යාධි ලෙඩවීම චුති මරණය අපාය සතර අපා දුක අපාය අතීත වට දුක්ඛ ඉස්සර වෘතේයි යන සංසාරෙහි විනි සංසාර දුක්ඛ අතීත සංසාර දුක්ඛ අපත්තක වට දුක්ඛය තාම නොලැබුණු ඒත් ඉදිරියට ලැබිය හැකි සංසාර දුක්ඛය වර්තමානයේදී ඉදාන් දැන් ආහාර ගවෙච්ච දුක් ආහාර සැවීමේ දුක ඒ ආහාර සැවීමේ දුකේ කියන එකෙන් කබලීකාර ආහාරයේ සැවීම පමණක් නෙවෙයි පස් ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර කියන මේ ආහාරයන් සැවීම දුක සංවේගවත් වුණී මාන්‍යත් මේවා සංවේගය ඇති කර ගැනීම සංවේගය කියන්නේ කාරණය හොඳ හරි හැටියට තේරුම්ගෙන මෙයින් මෙදෙන උපාය එහි යෙදීම සඳහා ඇති කරගනු ලබන නුවණ තමයි එතන සංවේගය කියන එකෙන් දැක්කා. එහෙම නැත්නම් කනගාටු වෙදී ඉන්නේ ඒක නෙවෙයි. නුවණ ඇති කර ගැනීමට කාරණය. ඒකට ජරාව ව්‍යාධි මරණ කියන මේවා සිදුවන්නේ මක් නිසාද? නিত্য පැවැත්මක් නැති නිසා. නිත්‍ය පැවැත්ම. ඒ නිත්‍ය පැවැත්මක් නැති නිසාම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ රූපං භික්කවේ නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං භම්ති ස්වාමීනි ඒ අනිත්‍යයි යම්පන අනිච්ඡං තං දුක්ඛං වා සුඛං වා යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක් දුක්ඛං භම්ති ඒක දුකක් යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්තං සමනුපහත ඒතං මම ඒසෝ හමක් ඒසෝ මෙයක්තා නෝහෙතං යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමී කියන වෙනස් වන සුළු නම් ඒ මගේය ඒ මමය මගේ ආත්මයයි කියා සැලකීම සුදුසුද මහණෙනි නැත ස්වාමීන් කියලා මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා දැන් එතන යමක් අනිත්‍ය නම් ඒ දුකයි. එතකොට දුකට කාරණයද මේ අනිත්‍ය බව. අනිත්‍ය බව. ඒ නිසානේ සපක්ඛ්‍යා කලකාගෙන සිටිද. මේ ආත්ම භාවයම මේ ජීවිතයම. එක අවස්ථාවකදී අනිත් අවස්ථා ගැන අපේක්ෂා නොකළත් එක අවස්ථාවකදී බොහෝ දෙනෙකුගේ මහත් සංతాපයට මහත් දුකට කාරණයක් වන්නේ මැරෙන මොහොත මරණය කියන මෙය සිදුවෙන අවස්ථාවක් වෙන විට කොයිතරම් අමාරුවක් ඇති වෙනවද? Taman කැමති දේ සියල්ලම අත්හැරලා Tamanගේ සහෘදයන්ගෙන් Tamanගේ හිතවතුන්ගෙන් වෙන් වෙලා යන්නට සිදුවන ඒ ගමන සමහරුන්ට ඒක මතක් වෙන විටත් මහත් භයක් ඇති වෙනවා. භයක්. මොකද මේ හැම එකක්ම අනිත්‍ය නිසා යෙබඳු තත්වයක් තියෙනවා. ඒකට මරණ දුක. ඒ නිසා ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියන ඒ ඒවයි. ඒවත් ඒ වගේම ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්. දැන් ශෝකවන්නම් ශෝකවන්නේ යමක නිත්‍ය බවක් තිබෙන නිසාද නැත්නම් ඒ ඒ දෙහි අනිත්‍ය බව නිසා කියලා බලනකොට අපිට තේනවා ශෝකයට කරුණු වන්නේ යමක තිබෙන අනිත්‍ය. අනිත්‍ය. පරිදේවයට කරුණු වන්නේ ඒකනේ. යමක ඒ Taman කැමති වූ විදිහක් කලින් පැවතුනා නම් ඒ විදිහටම දිගටම පැවතගෙන යන බවක් එහි තිබෙනවා නම් ශෝකයට කරුණක් පරිදේවයට කාරණයක් වැළැපීමට කාරණයක් වෙන්නේ නැහැ. නැත්නම් අනේ අනිත්‍ය පිළිබඳ ওই විදිහට ඔය විදිහට නික බුද්ධිමය වශයෙන් කෙනෙකුට හිතන්නටත් පුළුවන්. නමුත් එහෙම හිතීමම නෙවෙයි භාවනාවෙන් අපේක්ෂා කරන්නේ. මේ තමන්ටම පෙනෙන తත්වය ඇති කරගන්න. ඒක නිකම් කියලා බෑ. කියලා බෑ කියන්නේ භාවනා නොකරන කෙනෙකුට ඒක කොහොමද කීවත් තේරෙන්නේ. තමන්ම කරලා බලන්න. ඒ නිසායි ධර්මයේ එන්නේ ඈ ධර්මයේ නැත්නම් කොයි තරම් කීවම් ඒ නොකරන කෙනෙකුට ඒ පිළිබඳව ලේෂ මාත්‍ර වූ හෝ අත්දැකීමක් නැති කෙනෙකුට ඒ ඒ කියන දේ වදින්නේ නැහැ. ඒ කියන්නේ ඒක පිළිගන්නට තරම් Tamange හිත සකස් වෙලා නැහැ. කරලා බලන්න. ඒ නිසානේ ඒහි පස්සක කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහත්ගේ ධර්මයේ පිළිබඳව ඒහි පස්සක කියන්නේ. ප්‍රකාරණි. ඒහි කියන්නේ එව කියන එක. එන්නේ කියන එක. පස්ස කියන්නේ පස්ස බලන්න. ඒකට ඒහි පස්සක කියේ ධර්මයට. ඒ ධර්මයේ පිළිබඳව විශේෂණයක්. ඒ ධර්මය ඇවිත් බැලිය යුක්තක්. ඒ බැලිය යුක්තක් කියන්නේ ඇහැට පෙනෙන එකක් නෙවෙයි. එහෙන් බලන්නට මොකද්ද ධර්මයේ තිබෙන්නේ? බණකොට ඕනම් බලතේදී තිබෙන අකුරු, පද, වාක්‍ය, ඒ වාක්‍යානුස්කාරයෙන් කියවෙන යම් කිසි අදහසක් එහෙන් බලතේ. ඒක නෙවෙයි එහි පස්සේ කියන දෙන අදහස. හරි පුරුදු කරලා බලන්නේ. පුරුදු කරා. ඒ ඒ ධර්මය පුරුදු කළ යුත්තක්. පුරුදු කළ යුත්තක්. මොකද මේ පුරුද්ද කොහොමද දක්වන්නේ? මහන්ත දක්වන ඒ පුරුදු කළ යුතු ධර්මය උන්වහන්සේගේ ප්‍රතිපදාව හැටියට. ප්‍රතිපදා මොකක්ද ප්‍රතිපදා? දුකින් නිදහස් වීමේ ප්‍රතිපදාව. දුකින් නිදහස් වීමේ ප්‍රතිපදාවනේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. ඒකයි ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන මේ තුනට කොටස් කරලා පෙන්වා පිළිනවා. කොටස් තුනට ලින්ක් කරලා. ඒ කොටස් තුන එහෙමම දිනු කළ යුතුයි. දිනු කළ යුතුයි. සීලෙන්තරව සමාධියක්, සමාධියෙන්තරව ප්‍රඥාවක් කෙනෙකුට උපදවා ගන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි කෙනෙක් සිටීම යාම ඉඳීම සයනය කිරීම කියන මේ ඉරියව් වරින් වර පවත්වනවා. ඒ වරින් වර පවත්වනු ලබන ඒ ඉරියව් ඒ තනත්තා පවත්වන්නේ මේ පොළොවේහි පිහිටා සිට. පොළොවේහි පිහිටා සිට ඒ කියන්නේ පොළොවේ පොළොවේ ඉන්න කෙනෙක් නේ මේ පොළොව මත පිට සිටින කෙනෙක්. ඒ විදිහේ මේ ඉරියව් පවත්වනවා. ඔහුට ඒ ඉරියව් පැවැත්වීමට ආධාරස්ථානයව පවත්නේ පොළව පෘථිවිය. ඒ වගේ මහණෙනි යමෙකු මේ සති සම්බෝධ්‍යංග ආදි කොට ඇති ඒ බෝධ්‍යංග ධර්මයන් වඩන්නේ නම් ඒ තැනත්තා සීලෙහි පිහිටා ඒවා වැඩි යුතුය. කියලා මොහොත දේශනා කරා. ඒකට සීලය ඕන කරනවා එක. තව ඒ එක්කම යන තවත් කර්ම වහන්සේ දක්වනවා. මහණෙනි අරුණු නැගෙන වේලේ නැත්නම් ඉර පායන බවට ඉර පායා එන බවට කලින්ම ලැබෙන ලකුණක් සිටියට තිබෙන්නේ අරුණෝද්ගමණය අරුණක් ගන්න අරුණෝද්ගමණය ඒ වගේ මහණෙනි මේ මේ සම්බෝධ්‍යංගයන්, සප්ත සම්බෝධ්‍යංගයන් වැඩිවීමට කෙනෙකුට වමනා කරන අවශ්‍ය වන උපකාරයක් තිබෙනවායි කල්යාණ මිත්‍රයාගෙන්. කල්යාණ මිත්‍රයා. එහෙම දක්වලා. තව ඒ <clears throat> ඒවා ලැබෙන නැත්නම් ඒ ධර්මයන් පුරුදු කරන බවට ඒ පින්නේ ඉර නැගෙන බවට ලකුණක් කලින් දැනගන්නට ලැබෙන ලකුණක් ඇටියට අරුණෝද්ගමනයන් ඒ වගේම තමයි යමෙකු කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නේ නම් එතෙමද මේ බෝධ්‍යංගයන් වඩන කෙනෙක් වන්නේ කියන්නේ. බෝධ්‍යංගයන් වඩන කෙනෙක් වන්නේ කියන්නේ. තව යෝනිසෝ මනසිකාරයක් මේ විදිහට උන්වහන්සේ දක්වනවා. යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කිරීම කියන එක කරුණ සහිතව ඉතින් මේ ආදී කරුණ වලින් අප තේරුම් ගත යුතු තිරෙන්නේ ධම්මවිචේ සම්බෝධ්‍යංගය වැඩිවීමට කෙනෙකුන් ද උපකාරක බොහෝ දායක ඒ අතර තවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ගැන්වීමේ පරිදි අටුවාවෙහි සඳහන් කර තිබෙනවා තව කරුණු කීපයක් ඒ තමා වක්තු විසද කිරියතා නැ පරිපුච්ඡ කතා පළමුවෙන් පරිපුච්ඡ කතා පරිපුච්ඡ කතා කියන්නේ ප්‍රශ්න කිරීමයි කියන එක. අසා දැන ගැනීමයි. Tamanට නොවැටහෙන සැකකට යුතු සැකකට ඇති යම් යම් කරුණු තිබේ නම් ඒවා දුරු කර ගැනීම, සැක දුරු කර ගැනීම සඳහා එහෙම නැත්නම් වඩා පැහැදිලි නැති දේ දැන ගැනීම සඳහා ප්‍රශ්න කරලා ඒවා පිළිබඳව දැන ගැනීම. ඒක පරිපූර්ණකතාවයි. වස්තු විසද කිරියතා කියලා තව එකක් දක්වා තිබෙනවා. අභ්‍යන්තර බාහිර වස්තුන් පිරිසිදුව සබා ගැනීම. දැන් භාවනා කරන කෙනෙකුගේ මේ ලකුණක් හැටියට සැලකිය යුතු නැහැ අපිරිසිදුව සිටිනේ. බරහැලිය ඇඳගෙන ඇඟේ කුණු තවරාගෙන මේ ශරීරය අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ඉඳීම ඒ භාවනාවට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක භාවනාවට තරම් ප්‍රයෝජනවත් එකක් නෙවෙයි. ඒ නිසා වස්තු විසද කිරියතා කියන එකෙන් තමා ඉන්න තන ඒ අවටම් තමාගේ ශරීරයේ පිළිබඳව පිරිසිදුකම දක්වා ඒ නුවණ උපදවා ගැනීමට ඒක හේතුවක් කාරණයක් වස්තු විසද කිරියතා ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාව කියලා තව එකක් දක්වනවා ඒ ඉන්ද්‍රිය ධර්ම පහක් තිබෙනවානේ පංචේන්ද්‍රිය, සබ්බින්ද්‍රිය, විරේන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව දියුණු කිරීම. එකිනෙකක් පරයා එකක් ඉස්මතු වීමට ඉඩ නොහැර ඒ ධර්මයන් සමානව වැඩි වීම, දියුණු කිරීම ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදක. තව තිබෙනවා ගම්භීර ඥානචර්ය පච්චවෙක්කන සාක්ෂි. ගැඹුරු ධර්මයන් පිළිබඳව නුවණින් සලකා බැලීම කියන එක. ගැඹුරු ධර්ම පිළිබඳව නුවණින් සලකා බැලීම. ගම්භීර ඥානචර්ය පච්චවෙක්කනතා. ඒකයි ඔය ස්කන්ධ ආයතන ධාතු, ඉන්ද්‍රිය, සත්‍ය, පටිච්ච සමුප්පාද කියන මේ ධර්මයන් පිළිබඳව සෙවීම, ඒ ගැන සිටීම කල්පනා කිරීම සත්‍යවේක්ෂා කිරීම නුවණින් සැලකීම යන මෙය නුවණ දිනු වීමට සම්බෝධියංගය ඇතිවීමට කාරණයක් හැටියට දක්වනවා. තව තදපි මුක්තතා කියලා කියන්නේ ඒ නුවණ උපදවා ගැනීමේ අභිලාෂය කැමැත්ත නිතරම පැවැත්ම නැත්නම් ඒ පැත්තට නැඹුරු වීම කියන්නේ. තදපි මුක්තතා අභිමුක්තතා කියලා කියන්නේ අදහස් ඇති බව කියන්නේ. සං අධිමුත්තතා ඒ ධම්මවිචේ සම්බෝධ්‍යංගයේ උපදවා ගැනීමේ අදහස ඇති බව අර නින්න පෝන පබ්භාර කියන ඒ වචන දක්වලා තියෙන සම් නින්නම් තප්පෝනම් තප්පබ්භාරං ඒ පැත්තට නැඹුරු වුණු ඒ පැත්තට නැමුණු ඒ පැත්තට බර වුණු අදහස් ඇති බව. දැන් නිතර ඒ ධම්මවිචය උපදවා ගැනීමට සිත නැඹුරුකට පැවැත්වීම. දැන් එහෙම එක්කෙනෙක් නේ එහෙම නැති එක්කෙනෙක් භාවනා කරන්නේ නැහැ. භාවනා කරන්නේ ඒ ධම්මවිචේ සම්බෝධියන්ගේ උපදවා ගැනීමේ කැමැත්ත ඇති කෙනෙක්. අනේ ඒ ඒ කැමැත්ත ඇති තැනත්තා නිරන්තරයෙන් නැත්තම් Tamante ඉඩකඩ ලැබෙන හැම විටම වාගේ එහෙම නැත්තම් බොහෝ සේ Tamange භාවනා කර්මී යෙදෙනවා. ඒවට ධම්මවිචේ සම්බෝධ්‍යංගේ තේරුම් ගත යුතු තිබෙන්නේ කුමක්ද? කෙටි වචනයකින් නැත්නම් දෙකකින් කියනවා නම් මේ ස්කන්ධාදී ධර්මයන්ගේ ඇතිතතු වූ ඒවායේ ස්වභාව ලක්ෂණ ඒවායේ සාමාන්‍ය ලක්ෂණ ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයනොත් දැන ගැනීම හා අවසානයේදී ඒවා දැන ගැනීම නිසා කළ හැකි. කළ හැකි කෙලෙස් කැපීම සිදු කිරීම. ධම්මවිචයෙන් කරන්නේ නුවණින් කරන වැඩේ ඒකනේ. නුවණින් මා කියවන ඊට කලින් බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රඥාව නොයික් නම් වලින් දේශනා කරලා තිබෙනවා. එයින් නම් දෙකක් තමයි ප්‍රඥා ආයුධය කියන එක. ප්‍රඥා උදේන කියන ගාතාවක එනවා. ප්‍රඥා උදේන කියන වචන. ආයුධය ආයුධය කියන්නේ කපන්නට පාවිච්චි කරන දෙයක් හැටියටයි ඒ දක්වලා තියෙන්නේ. නුවණ කෙලෙස් කැපීමට. වගේම ප්‍රඥා සත්‍යං කියලා තව තැනක දක්වලා තිබෙනවා. ප්‍රඥාව නැමැති කඩුව කියන ප්‍රඥා නැමැති කඩුව. ඒ කෙලෙස් කැපීම ප්‍රඥාවෙන් කරා. ඒ නිසා ප්‍රඥාව කෙලෙසුන් එක්ක යන ධර්මයක් නෙවේ. කෙලෙසුන්ට විරුද්ධ ධර්මයක්. ඒ කෙලෙසුන් හටගන්නේම ප්‍රඥාවෙන් තොර වූ හේයි. ප්‍රඥාව නැති හේතුවෙන් ප්‍රඥාවට ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි මෝහය කියලා දක්වන අවිද්‍යාව. මෝහය. ඒකට යම්කිසි సంతානයක කවර අවස්ථාවකදී හෝ ලෝභයක් උපදීද, ද්වේෂයක් උපදීද, මෝහයක් උපදීද. ඒ ලෝභ, ද්වේෂ, මෝහයන් කියන මේ තුන පිරිවරාගත් අනිකුත් ක්ලේශ ධර්ම උපදීද ඒ උපදින්නේම මෝහයෙන් ලැබෙන ඒ පිටුවහල නිසා මෝහයෙන් කෙරෙන මුලාව ඒ නිසා ප්‍රඥාව හැම කුසල ධර්මයකටම කුසලයෙන් අපේක්ෂා කරන්නේ සැප සම්පත් නිවීම නෙවෙයි කුසලයෙන් අපේක්ෂා කරන්නේ ඒක නෙවෙයි දෙව්ලෝ සැප මිනිස් ලෝ සැප බඹලෝ සැප ඒවා අපේක්ෂා කිරීම නෙමෙයි කුසලයෙන් බලාපොරොත්තු වෙන්නේ කුසලයෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද අකුසලයන් අකුසලයන් දුරු කිරීම. කුසලයේ කීවේ ඒක නිසානේ කුසලයේ තෝරන්නේ කුච්චිතේ පාපකේ ධම්මේ කලයන්ති කලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති इति කුසල. ලාමකෝ ක්ලේශ ධර්ම අකුසල ධර්ම සොලවන කම්පා කරන විනාශ කරන ධර්ම වලට කුසල කියනවා. ඒ කුසලයෙන් බලාපොරොත්තු වෙන්නේ අකුසල ධර්ම දුරු කිරීම. අකුසල් වලට ඉඩකඩ අවුරා දැමීම ඇති වෙන ඇති වෙන්නට ඉඩක් නොතැබීම අන්තිමයට කරන්නේ ඒකයි. කුසලයෙන් යුතුව සිටින විට අකුසල් නමුත් ඒ කුසල් අකුසල් දෙකම උපදින්නේ නැති තත්වයක් ඇති වෙනවා. අකුසල් ඉදීමේ ශක්තිය එහෙම පිටින්ම නසා වෙනවා. ඒ නසා දමන්නේ මේ ප්‍රඥා බලය. ප්‍රඥා බලනේ ඒ ප්‍රඥාවටයි කියන්නේ අරහත් මාර්ග ඥානෙට. එයන් ඒ නුවණ උපදවා ගත්තොත් තමයි කෙනෙක් කුසල් ඉදීමත් ඊට පස්සේ නෑ. අකුසල් පිළිබඳ කවර කතාවක් අභාපියතකි නෝ